සම්පන්න දෙන්නාට දැන් මෙතන තව මාස මනකට අධිකාරයක් තෝරා මම භාවනා පන්තියේ සහභාගී වෙන භාවනාවේ මොදෙන සමස්තන මගේ සම්මාසකය සම්මා සමාධිය දැන් සරණදුරතෝ මනෝ භාවනාවේ මොදනාන එන්නේ කියන ප්‍රශ්නේ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා දියුණු කරගත යුතු අනුමතනාත්මයි සංඥා සතිය සංඥා සමාධිය සහ සංඥා විද්‍යාව කියන ආරක්ෂණ මාර්ගයේ ප්‍රාර්ථනාවන් සංඥාන් එම අංගතම දියුණු කර ගැනීම සඳහා උවහල් වන උපකාර වන ධර්මයි. මේ සංඥා සතිය සහ සංඥා සමාධිය දියුණු කර ගැනීම සඳහා අපට කරන්නට තිබෙන්නේ මතක ගන්න දෙන්නේ මේ නැත්නම් ඒ සඳහා උපදෙස් දීම සඳහා සතිය සහ සමාධිය දිනවන අනුදමින් කටයුතු කරන්නයි කියලා සින්දේ තමයි. සම්මාදිකේව ප්‍රඥා දේනම සඳහා මනස පසුගිය මාසාකනමිය තුළදී අප කරන දේශනා මනෝමය සමාධියේ සුපත අවබෝධ වන ආකාරයෙන් වටහා ගන්නා නම් කර්මද්වේෂෝ සංවාසනාදී සමාධිය දිනවන නිසා එම දේශනා මාලාව ඉදිරිපත් කළා එම නිසාම ඒ දේශනා මාලාවෙන් ප්‍රවණයකට ඒ කියන කර්ම නිවාසයෙන් තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වියාමයට කියනනම් සම්මා දිට්ඨියක් නිවනයේ කර්ම පුරුතෝ දිනයේ තිබෙනට ඕන. මේ සම්මා සතිය සම්මා සමාධි සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කරගන්නකොට සෑම යෝගාවතරයක් විසින්ම උත්සවවන්න තෝරන කටයුතු කරන්න තෝරන එසේ කිරීමෙන් තමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නේ. නමෝදක් සම්මාසනය පුරා භාවනාවේ මේදී ප්‍රතිසා කර්මදේශෝණය ධර්මය එමයගේ සංසාන කර දුමම අතේ කියන හැඟීම යුතුව නිර්වාණය වෙනාදීම අදහසින් දැන් මේ ධම්මදේශනා ඉදිරිපත් කළොත් දැන් මේ ඇතේ ඒ තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට සමහර විට සම්මයෝගාව යන්න හැකියාවක් පුළුවන්. මේ සාධාරණ කල්පනා කළා ඕනෑමට නාම රූප අරමුණු කරමින් නිර්වාණ ධාතුවට පිටපත් කරන ආකාරයෙන් සිතේ භාවනාව ප්‍රවේශිත කියන කාරණාව පෙන්වා දෙනවා. මෙයන් අවබෝධ කර ගැනීමට ඉදෙන්නේ එකම මාර්ගයක් වෙනවා. ඒක වෙන සිතාගෙන සිටිනවා. ආනාපාන සමාධි භාවනා කන්නයන් යන තියෙන. නැත්නම් උතුම් දෙන්නේ කියන විදර්ශනා සතිපට්ඨාන භාවනා කරන කන්නයන් යන යන්නට තියෙන. මේ විදිහට ධර්ම අවබෝධයක් සමහරවිට සිදු වෙනවා. ඕනෑම දෙයක් පිළිවෙන්නට විවිධ ක්‍රම තිබෙනවා. ඒ වගේම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට විවිධ භාවනා ක්‍රම තිබෙනවා. සමර භාවනා කරන සංගමනය කළත් නිවන සාක්ෂාත් කිරීමට නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ නැත්නම් අරමුණට ගත යුත්තේ සමාගයේ සංගතසඳ ලෝකය. ඒ සංගතසඳ ලෝකයේ අරමුණට ගන්නේ භාවනා කිරීම තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඒ සංගතසඳ ධර්මයන් තමයි අපි නාම රූප වශයෙන් කතා කරන්නේ. නාම රූප පිළිබඳව මේ ආයතන ඉතාමත්ම විස්තරාත්මකව දේශනාව ඉදිරිපත් කරලා තිබෙනවා කලින් තමයි සායතන විස්තරයක් කියන්න දැන් කිසිම අවශ්‍ය වන්නේ ඒ දක්වා ඇති නාම රූප විදාකාරයෙන් විවදනය කරමින් ඒ අනාත්මයට දක්වා ඒ සබ්ද නාම රූප කියන කොට ඉතාම සරල අදහසක් වන පය සාසුපදීන හැඟීම පමණක් ඇති කරගත්තත් හොඳම ප්‍රමාණයක් රූපඥානක කායසා නාමඥානක සුපදේල කායසා සුප නාම රූප වශයෙන් අන්තරාගත ප්‍රමාණක් වෙනවා. මෙලකට අතර විවිධ භාවනා ක්‍රම කරලා තියෙන විවිධ අධ්‍යක්ෂණ ලැබපු අය තියෙනවා. සමහරෙක් කවර අධ්‍යක්ෂණක් ලබා ගන්න කුටියක්. අද මුල් දාස පුරාම මේ භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලම මුළු දෙක්ෂේ නැති සියලුම සංස්කාර ධර්ම නාම රූප වශයෙන් සම්මස්තණය කරමින් නාම රූප දෙකක් පවතිනා හැර වෙන කිසිම ධර්මයක් නැහැ කියන සංස්කෘත අවබෝධය සමාජ ඇතිවන ආකාරයෙන් මා කියන ආකාරයෙන් මේ සම්මස්තයන් මෙලවන විමසීම් කරන්නට ඕන. එතකොට පළමුවෙන්ම සම්මද්දරතුනෝක සමාධිගත කරගත යුතු වෙනවා. ඒකේ සමාධිගත කිරීම සඳහා සමාධිය වලදී කවර භාවනාවක් හෝ කලින් මේ වෙනවා විනාඩි 15ක් විස්තර කරන ස්වභාවයක් වගේ. උදාහරණයක් ආනාපානයෙන් දෙන්න පුළුවන් ධාතු මනස්කාරෝ කාර්යභාවනාවක් හරි. එසේ ධර්මද්දට සිත සමාධිගත වූවත් පසු මේ නාමයේ සහ රූපයේ සංකේතීමට උත්සාහ ගන්නට ඕන. ඒ කියන්නේ නාම රූපයේ දෙකම භාවනා කිරීමට උත්සාහ ගන්නට ඕන. සමාධිමත් එකක් තිබෙන කෙනෙකුට ප්‍රඥාවක් පරමද්දරෝ දෙන්නේ නැත්නම් සෑම අවස්ථාවකදීම මේ නාමය හා රූපය කියන ධර්ම දෙකක් ඉතර ඇති ඉතර නැති වෙන ආකාරය සමගාමීව ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ ඊගෙන පැහැදිලිව වෙන වෙනම මුසිතුවක් සමාත වැටීමක් ලැබේ. එසේ වැටීම ඇති වුණත් සමානයි. එසේ වැටීම ඇති නොවන ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කොට ඒ වැටීම ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් අරගෙන කතා කරමු භාවනා කරන විට මේ අපේ ගම්පුන් ගොන්න කියන භාවනා නම් කරන තුන්දෙනා රූප කොටස එකය වශයෙන් ඒක දක්න සිට නාමය වශයෙන් සයසාසිත නැත්නම් නාම සහ රූප කියන බන්න දෙවියන්ගෙන් හඳුනා ගැනීම භාවනා කරනවා මේ මූලික වශයෙන් සමාධිය දිනන්නේ ආනාපාන සාර්ථක භාවනා කරනවා නම් ආස්වාද ප්‍රාණායාම කරන මුළු සමාධියේ රූපකයන කායේ වශයෙන් ඒ රූප වශයෙන් ඒ වගේම දක්න සිට නාමය වශයෙන් සඳහන් භාවනා කරනවා. මේ අතරතුර කාලයේදී සබ්දයක් වශයෙන් ඒ සබ්දේ රූප ධර්මයක් සබ්දේ වශයෙන් කන රූප ධර්මයක් ඒ සබ්දේ වශයෙන් නිසා තමයි දැනීම නාම ධර්මය කියලා වෙනස්යෙන් අවබෝධ කරගන්නවා. මේ විදිහට නාසයේ දිවට ශරීරයේ මනසට පරිවර්තනයක් ඇති වෙනවා. ඒ සෑම ආරමුණක්ම නාම රූප දෙකක් වශයෙන් ඒ නාම රූප ධර්ම දෙකක් ඇති නැති යාම වශයෙන් දකින්නට ඕනේ අවබෝධ ගන්නට ඕනේ. මේ කල්පනා කරනවා ඇති මේ කරුණ අපි සාම සුගතවන කාරණා අපි දන්නේ. මේ පොතේ දැනුමක් තිබුණු සමනිත නැත්නම් මේ කරන කාරණාව ගැන වැටහීමක් තිබූ සමන්ත ඒ කියන්නේ නිවන කුසිතේ සාර්ථක කරනට ඒ වෙනම ප්‍රමාණවත් ගන්නවා. එනිසා අපට ප්‍රත්‍යක්ෂ අවබෝධ වී යාමක් ලැබෙන්නට ඕන. මේ ලෝකයේ පැවැත්මේ නාමයක් සහ රූපයක් පමණයි මේ නාමය සහ රූපයේ පැවැත්ම හැර වෙන සත්‍යයේ නිවියේ ප්‍රඥාත්මක සිතුවිලි පැත්තෙන් ගන්නට කිසිම ධර්මයක් නැහැ කියන අවබෝධයේ ප්‍රත්‍යක්ෂ සමාජ දැකීමට ඒ ගැටීම ඒ අවබෝධය ඇති කර ගැනීමයි අප මේ කියන්නේ මොලකින් කටයුතු කරන්නේ කියලා. එතකොට මේ මහානාථමේ සම්පත්තියට සම්බන්ධව දකින්න වෙනවා. එතකොට සංගතවලත් දැනුවත් ඒ සංගතවල ස්ථානාවේ රූපේ ඒක දක්නන් පිට නාමයේ වශයෙන් දකින්න. ඒ වගේම කායයන් යම් දේවල් දැනෙන්න පුළුවන් සාධකෙන් උපත් වෙන ඇන්දරියෙන් දෙවියන් යම් දේවල් ඒ සැනකම රූප කොටස්. සාධනීයත් ඥානික පටවේ දහතු රත්නීයත් ඥානික තේජෝ දහතු සැකීමක් වෙන්නීමක් යැදීමක් සම්බන්ධ ඥානයක භාවය දහතුනම වෙනවත් වෙන දක්නට දකින්න සිට නාමය මේ විදිහට ඒ සෑම අවස්ථාවකදීම භාවනා කරන සෑම අවස්ථාවකදීම නාමයක් සහ රූපයක් ඇතිවෙන පැවති නැතිවීම හැර වෙන දෙයක් මෙතන සිදුවන්නේ නැහැ කියන අවබෝධය ඇතිවන ආකාරය භාවනාවට ගන්න ලැබෙන සෑම අරමුණක්ම නාම රූප වශයෙන් දින් කරමින් බලන්නට පුරුදු කරනවන්නට ඕන. දැන් තමයි පංචස්කන්ධය මොනවා රූපස්කන්ධය රූපේ දකින්න සිදුනාම එක්කත් වේදනාව මොනවා වේදනාව නාමස්කන්ධය වේදනාව දැනෙන ශරීර කොට රූපේ යන දෙන්න සංඥාවක් තමයි බලනවා සංඥාව නම් ධර්මයක් ඒ සංඥාවට අරමුණු වන දේවල් සමහර විට ශබ්ද, ගන්ධ, රස වෙන දේවල් ඒවා රූප ධර්ම මේකේ නාම රූප වශයෙන් දැන් කරන්නට පොරොත්තු වෙනවා. එන්න පොරොත්තු වෙන වෙන ඉස්සේ සමහර භාවනාවට ගන්නපෙන භාවනාවට ඇතිවන සෑම අරමුණක්ම ඒ කියන්නේ භාවනාව තුළදී අත්දැකීම් සෑම අරමුණක්ම මේ නාම රක්ෂා රූපයට ඇතිවීම, පැවතීම, නැතිවීම හැර වෙන ධර්මයක් නොවේ කියන අවබෝධය තමයි ඇති වෙන්නේ. මේ තරණයට දැන් අපතේ විගහරන විට පරිණාමයෙන් විගහරනවා කියලා කිව්වාට පමණක් නැති විගහරන විට මේ විගහරන්නේ රූපස්කන්ධයේ විගහරීමේදී දැනෙන ස්වરૂපයේ ප්‍රයෝගයෙන් දැනෙන සිට නාම නාම ධර්මයෙන් කියලා එහෙමත් අවබෝධ කරගන්න. ආකප්ප සතුලවන්නේ දැකලකින් නම් හසුරන කොට රූප කොටසක්ද ඒ දැනෙන සිට නාම ධර්මයක් කියලා. මොකක්ද අවබෝධ කරගන්නවා. ඈත මනස බලන එක විසහරණයේ රූපකත් රූපත් සංවේගය හැරෙන්නේ ඒක දකින්නට දනාවක් සංවේගය කියලා මේ විදිහට එතනට අනුව භවනා කරන කාලය තුළදී කරන කියන ලබන සෑම ක්‍රියාවක් කරමු එක ක්‍රියාවක් හත් අතපත් නොකොට නාම රූප ධර්ම වශයෙන් අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනේ සක්මන් භවනා කරන එක පොඩ්ඩක් අද කටයුතු කළ යුතුයි සක්මන් භාවනා කරන අපි අදියර දාස්කයක් තියාදී තිබෙන ඒක දෙවි. ඔසවනවා, බඳනවා කියන අදියරට පමණක් දැන් අදාළ තමයි මොකද? ඔසවනයිට භාගයේ රූප ධර්මයක් ඔසවන ධර්මයේ ඔසවනයි කියන කුස නාම ධර්මයක් කියලා අවබෝධයක් අපිට කරගන්නවා. ඒ අවබෝධයේ අතුව මේ දෙකම නාම රූප ධර්ම දෙකම එකට ඇති වෙන එකට නැති වෙන ධර්ම වශයෙන් කොමු යන ආකාරයෙන් මේ අවබෝධය සමාදන් කරගන්න වෙනවා. සබන එකක් සබන සුඛය සංසාරයේ පාඩිය සුඛපතේ ඒ දක්ෂිත මාන්නේ කියන මේ විදිහට සත්මන් භාවනා කරනකොට ඔසවන පදනම ඔසවන පදනම ඔසවන පදනම කියන දේට ප්‍රබල කරනවා නාම රූප දකින මේක හොඳට ගන්න පුළුවන් කෙනෙක් කියනවා ඔසවනවා දිනනවා පදනවා කියන කොටස් තුනම නාම රූප වහනාකයෙන් දකින්න භාවනා කරනකොට පුළුවන් පුළුවන් ඒ වෙන කෙනෙකුට නැති කෙනෙක් කියනවා හිතනවා දැනෙනවා කියන ආදීරෙන් විතර නවත්තන. ඒ විදිහේ නාම රූප ධර්ම වශයෙන් දක්න දෙක අවබෝධ කරගන්න. මේ විදිහට භාවනා කරනකොට මේ ආකාරයෙන් පස්චාත්තරක වැටෙන්නට ඕන සමාතම අවබෝධයක් ඇතිවන්නට ඕන මේ සමාත කරන කියන දකින සෑම ක්‍රියාවක් තුළින්ම කුසලයක් කළත් අකුසලයක් කළත් භාවනා කළත් වෙන වැඩක නිරත වුණත් කොයි දෙයක් කළත් මේ ශරීර පූර්වවලින් මේ ධම්ම සිදුවෙන්නේ ඇතිවන්නේ අනුසිතන්නේ මේ නාම රූප පහළ වීමක් මේ රූපේ පහළ වීමක් මේ නාම රූප දෙකේ පැවැත්මක් නාම රූප දෙකේ නැතිවීමක් මේ ධර්මයේ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාජයට ලැබෙනවා අතපාදිකවලියත් වේදනාවක් වෙනලා සංඥාවක් දැනගත්තත් නැත්නම් කොසලයක් කළත් අකුසලයක් කළත් ගමනක් ගමනක්වත් කවර සත්‍යයක නිරත වෙච්ච දෙයක්. සිතුවන ක්‍රියාවලිය ඔන්න කොටයි නාම ධර්මයන්ගේ ඇතිවීමක් සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක්. මේ දක්ෂස්ස සමේලස අවබෝධ වෙන විට මේ නාම රූප දෙකේ පැවැත්ම හැර නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවැත්ම නැතිවීම හැර මෙහි වෙන ආත්මයක් වශයෙන් ගන්නට ගුණයක් වශයෙන් විශේෂ කුලකයක් වශයෙන් ජීවත් වශයෙන් හෝ හැම ආකාරයකින් හෝ ග්‍රහණය කිරීමට වෙන කිසිම ධර්මයක් නැහැ නේද කියන අවබෝධය ඇතිවන්නට ඕනේ දැන් ඒකට සමාඩ පැහැදිලිව පේනවා. සමාන්තරම කියන වචනට යන ක්‍රියාවක් නම් ශ්‍රවණ කරන කියන එක සිදුවන්නේ නාමයේ සාරෝපයන් යැකීම දවසින් නැතිවම පමණයි. මේ නාම රූපයන් යැකීම සරක්ම නැවැත්ම හැර වෙන සත්‍යයක් වශයෙන් නැත්නම් මනෝමය ආත්ම වශයෙන් ගන්නට මේ වෙන කාරණයක් නැහැ නේද කියන අවබෝධය සමාතම සත්‍යස්ත වන්නට ඒ භාවනාවේ ක්‍රියාවලිය ප්‍රතිඵල මේක මෙයාට කියනකොට දැන් දැකෙනවා. ඒ දැකීම ප්‍රමාණවත් වන්නේ සමාජන ප්‍රත්‍යක්ෂ දෙක අවබෝධ වීමයි අත්‍යවශ්‍ය කරන්නේ. එනිසා ඒ කටයුතු කරනාට පසුව සමාජයේ ශරීරයේ ධර්මයේද මේ දැනුම ඊළඟට අධ්‍යාත්මිකම්මා භාවනාවා කියලා කියනවා. ඒකට බාහිර ශරීරයේ පිටවයි. බාහිර ලෝකයේ සත්‍යය සමාජයේ ශරීරයේ පරලාකාරයේ විචාරකවත් ඒ අවස්ථාවලදී සිදුවන්නේ නාම රූප සංඥාවේ ඇතිවීම ප්‍රයත්න නැතිවීම නම් එලෙසින්ම තමයි මේ ලෝකයේ අනිත්‍යමෝ මනසත්‍යයන් සත්‍යයන් කොටස්යෙන් බෙදලා බලනවා උදාහරණයක් වශයෙන් පිළිසංසකදක්ව ගන්නා පිළිසංසකදක්යන්ගේ ඕන කවර ආකාරයෙන් හිතනවා කියන්නේ දාහත්ත දේවන් සමන්කලක් නොවේ ආකාරයෙන් කටයුතු කළා. ආදර විදියකින් කටයුතු කළා ඒ පිළිසංසකදක්යන්ගේ ඒ ක්‍රියා සිදුවන විට කියන්නේ මොකක්ද? නාමයක සහ රූපයක ප්‍රයත්නය ගැන අවබෝධය කරගන්න. ඒ වෙනද දාවක් පස්සේ මේ අමනුෂ්‍ය පත්තකට කෙරේ අවබෝධය උපතරනවා. දක්ෂයන් භූතයන් ප්‍රේතයන් කුසාචයන් සම්බන්ධයන් ආදී අන්නාන් අනන්ත අමනුෂ්‍ය භූතකට කියන්නේ සෑම සත්‍යයක් තුළම අමනුෂ්‍ය පත්තකට තුළම කායයෙන් අනුශිෂ්‍යයක් නාමයක් සහ රූපයක් සමනයි කියන අවබෝධය ඇති කරගන්න. මොකද දෙවියන් කෙරේ මේ අදහස පතරන දෙවියන් කෙරේ අදහස පතරන විට අපි මේ අර දෙවියන් මේ දෙවියෝ අර කියකියා බඳගෙන හදපු දාසිකියත් මේ දෙවියෝ කියන සත්‍යකතාවේ තුල පවතින සංකීර්ණ ධර්මයක් නෙවෙයි නාමයක් පමණයි රූපයක් පමණයි නාම රූප දෙකක් පමණයි කියන පැහැදිලි අවබෝධය තමයි දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒ අවබෝධය ධර්මයන් කරා පතර වෙනවා. ධර්මයෙන් වඩා පතරව නැති මේ ධර්ම ලෝකෙකින් අසිත පමණක් කියන ධර්මය කය කය විතරක් කියන ධර්මය ඒ ඒ බුදුන් සාසන වශයෙන් කියන අමතක කරලා මේ ඒ ධර්ම ලෝකයේ ධර්මයන් වශයෙන් අපි කතා කරලා එකම පවතින්නේ නාම රූප දෙක ප්‍රත්‍යයන් තමයි. අනිකක් නෙවෙයි. ඊට පස්සේ ඉන්සන් නිරිසතන් කෙරේ අකායික සත්‍යයන් කෙරේ අදහස් පතුරන. ඒ පතුරන එක ඒදී කියන්නේ නාමයක් සහ රූපයක් පමණයි. මේ කවර සතෙක් කවර ආකාරයෙන් හිතෙනවා. මේ සෑම අවස්ථාවකදීම පහළවන්නේ නාම රූප දෙකක පහළ වීම ඇතිවීම පැවතීම නැතිවීම කියන අවබෝධයේ සමාන ප්‍රත්‍යක්ෂ රටේ යන්නේ මේ මුළු විශ්වය පුරා කිසිම තැනක කිසිම දෙයක් ගන්නට ඉතරන්නේ කිසිම බ්‍රහ්මයේ කියන හැඟීම සමාජයේ තිබෙන නැතිවන්නට ඕන. සිය සංස්කෘතිය, භූතය, යක්ෂය, ප්‍රේතය ආදී තුන් වහන්සේගේ අමනිසක නඳුන. ඒ වගේම නිර්සතන ආදී හැඟීම් මනුෂ්‍යයන්. ඒ වගේම සමාජයේ දේව පුතා සහෝදරයෝ නැහැ. මොනවා සාමිකත්වය මේ සෑම ගණනක්ම නාම රූප දෙකට අද යොමු කරන්නට ඕන. තමා කොටෙක් බැදී හිටියත් කොටෙක් බැදී හිටියත් තමාගේ දරුවා කියන තමාගේ සොයලා කියන්නේ සොයලා කියන්නේ දෙමාපියන් කියන කායරිකුණ නාම රූපන්නේ ප්‍රයත්නක මෙතන වෙන උත්තර භාවයක් නෑ විස්තු භාවයක් නෑ මාත්‍ර භාවයක් විස්තු භාවයක් නෑ නාමයන්ගේ සහ රූපයන්ගේ ප්‍රයත්නක් පමණයි පවතින්නේ කියන හත්‍යක්ෂ අවබෝධය සමාන්තර ගැටෙන විතරයි මොළ දෘෂ්ටිය පුරාම කිසිම තැනක කිසිම තත්ත්වයක මෙයාගේ සිතට වැටෙන්නට හොඳයි. එහෙනම් වැටෙනවා නම් සමාධිය අවබෝධය අනුපාදයක් වෙනවා. එතකොට මොළ දෘෂ්ටිය පුරාම තියෙන නාමයන්ගේ සහගතයන්ගේ ප්‍රයත්නක් පමණයි කියන අවබෝධයේ දකින්න. සත්‍යයට ලෙස මෙසේ ඒ අවබෝධය පිටරගත්තාට පස්සේ රූපස්කන්ධය දෙකකට අවධානය යොමු කරනවා. නානස්කන්ධයේ දෙකට අවධානය යොමු කරනවා. මේ සමාජයේ ශරීරයේ රූපස්කන්ධය පරිපාලනයකට ලෝකයාගේ සත්‍යන් හේතුකේ රූපස්කන්ධය. මේ සමතරව රූපස්කන්ධයක් තිබෙනවා. සමේ නැති රූප කොටස්. ඒ සමනති රූපස්කන්ධය කෙරෙහි ඊළඟට සමාජයේ ඒ අවධානය ඒ අවබෝධය පතුරවනවා. ප්‍රාණයක් ඇති ජීවී සත්‍යයන් යම්සේද මේ ප්‍රාණයක් නැති අදී වස්තු වල පවතින එකම ධාතු වශයෙන් පවත්නා රූප කොටස. ඒ කියන්නේ සමාධි ශරීරයේ සදීය චේතන විලාසෝ තීජෝ ආයෝකම ධාතු හතරේ මූලික වශයෙන් මේකට උපාදාය රූපත්තාවයක කියලා තියෙන ඒ වගේම තමයි අනිකුත් සත්‍යයන්ගේ රූපයන් සත්‍යයන්ගේ රූප කොටස දෙවියන්ගේ පතේ ආදී මූලික ධාතු හතරේ ඊට අමතරව ඒ සත්‍යයේ ශරීර මොහොන තමයි මේ අපේ ඉදිරියෙන් දිස්සන නිවනට පොතුගේ ආදර වර්ධස් කොළන් ආදී යම්තා කඩිනු වස්තුන් පිළිනම් ඒ සෑම ධර්මයකම පවතින ඔය කියන මූල ධාතු හතර තමයි පතරු ආදී ධාතු හතර. ඒ බාහිර රූපස්කන්ධයක් සමාගේ රූපස්කන්ධයක් සමතයි. ඒ කියන්නේ සමාජයේ රූපේ පටවි ධාතුවයි බාහිර ලෝකේ පටවි ධාතුවයි පටවි ධාතුවක් එකයි. ඒකත් මේ. බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා. සමාජයේ ආපෝ ධාතුවක් බාහිර ආපෝ ධාතුවක් ආපෝ ධාතුවක් තමයි. මිනිස්සුන් තමයි සමාජයේ තේජෝ ධාතුව සහ වායු අනිකුත් ධාතු කොටස් බාහිර ඒ ධාතු කොටස් සහ සම වෙනවා. කිසිසේත් වෙනසක් දක්නට නැති වෙනවා. මෙන්න මේ වෙනසක් නැතුව සමාගයේ රූපස්කන්ධයත් බාහිර රූපස්කන්ධයත් සම කරන්න කරලා ඊළඟට බලන්න ඕන. මෙසේ බලන්නේ මොන විශ්ය පුරාම යන්තා රූපයක් නම් මේ රූපවල කිසිම ජීවයක් කිසිම සත්‍යයක් කිසිම ආත්මයක් සමාජ ගන්නට නැති බව දැකගන්න ඕන. අතේ දහසිය ගෑනු පුරුෂ සත්‍ය පුරුෂයනේ ආපෝ ධාතිය තුනම නැහැ, තේජෝ ධාතිය නැහැ, වායු ධාතිය නැහැ. ඒ වාට අපි මේ සංකල්පනා දාගෙන අපේ අදහස් වැරදි මතකතාන්තර යොදගෙන මේ විඥානයේ මේ පුරුෂයෙක් මේ අසවස්සත් එක්ක ආදී වශයෙන් සංඥාවෙන් ගමේ සිටියට ඒ රූපස්කන්ධ වලට තියෙන මූලික හතරක් තමයි. මේ මූලික හතර හතර වශයෙන් දීවිසා ආදී වස්තුන් සමකරන විට මොන දෙයක්ම පුරාම රූපස්කන්ධය තුළ ආඥා ගන්නට නැති බව පේන්නට ඕනේ. මේ නාම රූප ධර්මයන් හැද අන්තිකයක් නැහැ, දීවියක් නැහැ, සත්‍යයක් නැහැ, ආඥාවක් නැහැ කියන අවබෝධය තුළින් අනාත්ම සංඥාවේ පිහිටල අනිත්‍ය සංඥාව තුළින් ඒ අනාත්ම සංඥාව අවබෝධ කරගෙන නිවන අවබෝධ කරගන්න සිත පස්සෙන් ගන්න එක ආකාරයක් දෙනවා. එතකොට සමාගයේ ජීවනයේ පණති සමාගයේ පරිවේ යම්සේද පන්නට සියලුම රූපත් ඒ වගේම. දැන් මොන දෘෂ්ටි කොටම සමායයට ගැනීම උදාහරණ දෙකක් ගන්නවා. භාවනාවේ දෙලෝක පටවියා කොටේ ජෝවාය. ඒක දැක්ම කියන්නේ පොළොව ගන්න පොළොව පටවියා කොටේ ජෝවාය නේ ගොඩමඟින්නේ පොළොව. මේ ගොඩමඟින්නේ දුක් වලට පටවියා කොටේ ජෝවාය. මේ ගොඩමඟින්නේ හිතේ ආත්මන් නියෝමයේ කියන වෙනස් ගොඩනැගිලි ගස්පලන ආදී සියල්ලම පටවියා පොතේ ජෝවා. මේ විදිහට මේ අදහස පතරවා පතරවා පතරවා යන විට මුළු දෘෂ්ටිය පුරාම මේ ධාතුවනේ දැකීමන ආකාරයෙන් තමයි අවබෝධ කරගන්නේ ඕන. අන්නේ ඒක දැන් මුළු දෘෂ්ටිය පුරාම තුෂ්ණ සත්‍යයක් ගන්නට නැති බව අවබෝධ වෙනවා. කිසි කෙනෙක් කිසි දෙයක් කිසි ප්‍රශ්නයක් කිසි මාරේ ඉස්ත්‍රි පුරුෂයෙක් සෝතාවන්පත්යෙක් ගැනීමට කිසිම ධර්මයක් නැහැ. පවතින්නේ කුමක්ද? නාමයකට ආත්මකාරෝපේ උදාන. කවර සත්‍යයක් කවර ආකාරයෙන් කටයුතු කරත් අපි අපිට යන කිසිම සත්‍යයක් කියලා ගන්නන්නේ. ඒ විදිහට කරන විට පවා ඒ සත්‍යය තුළ පවතින්නේ නාම රූප දෙකක් නිවැරදිව බඳුන් වන විට අපි වේදනාවක් අත්දකිනවා නම් ඒක අපතල පවතින්නේ නාම රූප දෙකක්. මේ විදිහට මුළු විශ්වයම එකම නාම රූප ධර්ම හැර අනිත් දෙයක් නැති බව අවබෝධ වෙන ආකාරයට ඒ අදහස පතුරව පතුරවා බලන විට සමාජ පැහැදිලිවම පෙනී යන්න ඕන මේ ලෝකයේ තියෙන නාමයේ සහ රූපයේ පැවැත්ම පමණයි අනුසුචේ ධර්මයක් නෙවෙයි. මෙන්න මේ අවබෝධය තුනක් පස්සේ නාමස්කන්ධයේ අනිත්‍යතාවය බලන්නට පටන් ගන්නවා. මොකද නාමස්කන්ධයේ අනිත්‍යතාවය බලන්නට පහසු රූපස්කන්ධයේ අනිත්‍යතාවය දක්නාට වඩා. සිතේ අනිත්‍යතාවය සාම පහසෙන් ළඟින්නට පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා කියන අන්නනේ. මේ කය යම් කිසි ස්ථිර ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක පරමස්සල් සාධාරණයි. නමුත් මේ සුත ස්ථිර ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක අන්තිම මොහොතක්. මොකද නිරන්තරයෙන්ම සුත වෙනස් වෙනවා. ඒක ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා මේ අවබෝධය ඇති වුණාට පස්සෙ තමයි භාවනාවට ගනු ලබන කවර අරමුණක් ආවත් ඒ සෑම අවස්ථාවකදීම ඇතිවන සිත අනිත්‍ය ගැන හිතයි. උදාහරණයකට භාවනා කරන අවස්ථාවක ආස්වාද ආස්වාද කියලා හිතමු. ආස්වාද කියන්නේ තේ ආස්වාද කියන එක නෙවෙයි. සාක්ෂාත්යේ කුසිත ආස්ථානයයි කියන්නේ හැටිවා. ඉන්ද්‍රිය මතුන් කරන සිංහල ආත්මකසත අපේ නාමයෙන් නැහැ. හැටේ නාමකසත දෙන්නේ නාමයෙන් නැහැ. මේ විදිහට අපේ තන සත්‍යයක් වෙන සත්‍යයක් සත්‍යයක් කියලා මෙන්න කියලා ඒක දන්නේ කියලා. වේදනාවක් දැන වේදනාවක් වේදනාවක් කියලා මෙන්න කියලා ඒක නැතිව. මෙලෙසින් බලන්නේ මේ සෑම සමාන දානෝන සමාගයේ සිට වෙනස් වී වෙනස් වන ආකාරය දකින්නට පුළුවන්. බාහිරතනී අවස්ථාවේදී සුත සුත යනවා නම් කිසිසේත් ඒ ගැන පැකිලීමක් නොකොට ඒ සිත යන සිත දෙසම සිටින්න බලන්න තියෙනවා. සෑම සිතක්ම ඇති වේවි සෑම සිතක්ම නැති. හොඳ එකක් වත් එකයි නරක වත් එකක් වත් එකයි කුසල අකුසල සිතන දෙයක් දැනලා තියෙනවා. ඒකේ ඇති නැති වෙන සෑම සිතක්ම නැති හැටේ යන ආකාරයට දකිනවා. එතකොට මේක ප්‍රාණිකණයක් පාත්‍රාන වෙනස් වෙන ධර්මයක් අනිත්‍යකට පත්වන ධර්මයක් කියන පැහැදිලි අවබෝධය සමාතමන්නේ ප්‍රත්‍යක්ෂවන්නේ කොහොමද? මේ කියනකොට මේ කාරණා වැටෙනවා කොච්චර කියලා කියලා මෙයාට තේරෙනවා ඒ දැන ප්‍රමාණවත් නෑ ප්‍රමාණවත් නම් මේ සෑහෙනෙම මේ වෙනකම නිකන් දුන්නා. මේ නිවන් අවබෝධ කරගන්න මොනකින් කියන්නේ මොකද්ද? සමාන්‍ය හදට පත්‍යක්ෂණයට මේ ධර්මයේ කෙනෙන්නේ නැති අවබෝධ වෙනවා. මම මේ මොන මොනවා කියන්නේ මෙයාට මේකේ තියෙන වැදගත්භාවය දැනගන්න කියලා සඳහන්. නිසා සමාජම ප්‍රත්‍යක්ෂන ආකාරයෙන් නාම ධර්මයන් සංයක්ෂණයක් පාසා විනස්සනා නේද නිත්‍ය නවීනේද කියන හැඟීම ඇති කරගත්තාට පසු ඉස්සරත් මෙහෙමයි මගේ පිට දැනුත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි කියන මේ කාල තුනට අතීත වර්තමාන අනාගත කියන කාල තුනට මේ අවබෝධය සතුව ඒ කියන්නේ සමාජයේ දැනුම තවත් සුත්තුවල වීම සඳහා එසේ කාලතුනට සැකරුවාට පස්සේ සමාගයේ යන්ත්‍රයේද පරිබාහිර අන් අයගේ අන්තස්කන්ධයේ සිටේ ස්වરૂපයක් නෙවෙයි. සමන්ගෙන් පිට යන්තාවෝකේ සත්‍යෝටි දින මොන මායේදී මොන ධර්මයේ සිදුවත් සත්‍යය ඕකයි සිටේ ස්වરૂපයේ බහමහා වෙනස් වෙන්නේ නෙමෙයි කියන්නේ. මෙන්න මේ தත්ත්වය පැහැදිලිවම කියන්නේ යන විට සෑම කෙනෙක් පාසාම තමන්ගේ සිටන තියෙන පියන ආකාරය දක්න විට ඒ ගැනීම මුළු දෘෂ්ටිය පුරා පවතනාව සියලුම සත්‍යතරේ පසුවා අඩ විතර. නාම ධර්ම ඇතිවි ඇති නැති නැති යන මේ ලෝකේ කොයි තැනක කොතනද ඉස්තික වශයෙන් ගන්නට ආත්මය සදා පැවතිය හැක්කේ. ඊට අවබෝධය ලබන්නේ. මේ මානන්ද සෑමසනක් ආසන් මෙලෙසින් කියනවා මාගේ වගේමයි දෙවියන්ගේ බාගනන්ද මාරයන්ගේ යක්ෂයන්ගේ ආසංගතේ සමාධි කියන සත්‍යයන්. උවෙන මේ සෑමසනක් ගන්න නැති නැති යන්නේ නාමයන් හැර වෙන කිසිදක් නැති කිසිම ධර්මයක් නෑ රූප කොටස සාකච්ඡාවෙන් මෙලලා යන්නට පුළුවන් ඒ නාම ධර්මයේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිම ධර්මයක් මේ විශ්ව පුරාම දක්නට නෑ නේද එනමනම් මේ විශ්වයේ කිසි තැනක කිසිම තැනක කිසිම තැනක ආත්මයක් ගතෙන් ගන්නට කිසිම ධර්මයක් ශේෂවන්නේ නැහැ නේද කියලා මුළු විශ්වයේම අනාත්ම සංඥාවේ පිහිටනවා. එක තැනකවත් මේ මගේ ආත්මයක් නැහැ කියලා නෙවෙයි මුළු විශ්වයේ පුරා කිසිම තැනක කිසිම ආත්මයක් කියන දැනීමක් ය සංගීම මාත්‍රයක්වත් නැතිවන ආකාරයෙන් ඒ අවබෝධය ඇති වෙනවා. දැන් තමගේ රෝගයන් සංයත් නම් මේකෙන් නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වේ යන ආකාරයේ මේ මේ අවස්ථාවේදී පවතින සමාධිමත් පිටට බැඳෙනවා නම් මගේ රූප සංසන්දේ මෙලෙසමයන්සේ සෑම මාත්‍රාණයම වෙනස් වෙනවා නම් බාහිර ශක්ති ජීවි අධිරේ ස්ථානවත් තම රූප සංසන්දේ මෙලෙසම වෙනස් වෙනවා කියන අවබෝධය ඇති විය යුතුයි. අපේ කියන්නේ දැනුත් මෙන්නයි අනාගතයත් ලෙසම සිදුවෙන අනාගතේ මේ විදිහට මේ අතීත අනාගත වර්තමාන වශයෙන් ඒ කාල තුනක ඒ වගේම අධ්‍යාත්මික භාවනාව වශයෙන් සමාධිය හා පරිභාග වශයෙන් මේ කොටස් පහට බෙද බෙදා මේ ගැනීම සතුරුවා කරණිච්ච සෑම ස්නේකම නාමයක් නැති වෙනවා නම් සෑම තැනකම භූතයක් නැති වෙනවා නම් සම්මන්ත ප්‍රත්‍යක්ෂයට වැටෙන්න ඕන මුළු විශ්වයම ආයුකාලයේ සමයකට සීමා වෙනවා නේද? මේ මුළු විශ්වයම සෑම සමයක් ගන්නම අලුත් දැනවානවා. අනිත්‍ය ගැඹුරු අවස්ථාවක්. කියන්නේ දැනගෙන ඇස්තිල්ලන් ගහන්නට පෙර තිබුණා නම් යම් කිසි නාම ධර්ම පරම්පරාවක් මේ මුළු විශ්වයම දක්වන්න. මම දැන් ඇස්තිල්ලන් ගහන්නට පෙර තිබුණා නාම ධර්ම. ඇස්තිල්ලන් ගහලා ගෙනද ඔක්කොම නාම ධර්ම නිහිරලා. මගේ සැරිද. මගේ යම් රූපස්කන්ධයක් තිබෙනා නම් එලෙසම පරිපාලක ස්පස්කන්ධයේ රූපස්කන්ධයක් තිබෙනවා. අදීන වස්තුවේ යම් රූපස්කන්ධයක් තිබෙනා මේක නේකයන් රූපස්කෝත ඊළඟට මේ සම්පූර්ණ අනිත්‍ය දෙවිලක් වෙනස් සත්‍යයකටපත් වෙනවා. ඊමණන් මුළු දේශයේ සෑම තැනක් පාසන අනිත්‍යයට පත්වන ලෝකයක් අනිත්‍යයට පත්වන විශ්වයක් බවට පත් වෙනවා. දැන් පවතින නාම ලෝකේවත් දැන් පවතින රූප ලෝකේවත් ඊළඟ ස්තනේ වෙන එක නැහැ නේද කියන සත්‍යස්ස අවබෝධය තමයි ඇති වුණා නම් අර කලින් කියපු ආකාරයෙන් මේ මුළු දෘෂ්ටියේ කිසිදාක කිසිම පැත්තේ ගන්නවත් නැහැ කියන අවබෝධය තියෙනවා නම් මේ අය නිවනට බොහෝ සමීපයි. ඒ අවස්ථාවට කියන උත්සාහ ගාමී විපස්සනා අවස්ථාවයි කියන්නේ. උත්සංගාමයේ විපස්සනා අවස්ථාවේ කියන්නේ පොත්පත්න භූමියේ සිට ආර්ය භූමියට නැගී සිටීම සහ යාම සඳහා නැගී සිටින අවස්ථාව. මෙතන මොනවද මොනවද බෝධිගාව ගන්නවා මේ යන්න සිටල නැගිටින අවස්ථාව. උත්සංගාමයේ විපස්සනා අවස්ථාව මුළු විශ්වයම පුරාවතන සංස්කාර බඳන නිවි අධිමුතන ගන්න නාම රූප වශයෙන් සංස්කාර ගන්නවා කියන අවබෝධය ඒ සෑම සංඥාවක් සෑම සංඥාවක් පාසාම වෙනස් වෙනවා කියන අවබෝධය ඇති වෙලා මේ නාම රූප ධර්මයේ කිසිම සත්‍යයේ කිසිම තැනක බාධන නොවන සත්‍යයක් වැටෙන්නේ නැති කෙනෙක් මේ යෝගාවචය සුදුනේ ඒ කියන්නේ දර්ශන ගාමයේ දෙපතන අවස්ථාවේ එනිසා මේ අය මේ අදහස මා මේ කියපු කාරණාව අද මුල් දවසේ පුරා භවනා කරන කාල පරිච්ඡේදයේ තෝම පතුරවා පතුරවා පතුරවා හරිනේ නාම රූප වශයෙන් දැකීම භාවනාවේ නිරේණට ඕන. ඒකේ නිරේණ විට සම්මා කරන කියන සෑම ක්‍රියාවක් තුළදීම ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ නාමයේ ක්‍රියා රූපයේද ඇතිවීම පැවතීම නැතිවීම හැර වෙන දෙයක් නෙවෙයි කියන පස්කස්ස වැටීම ඇතිවන්නට ඕන. අනේ එලෙසින් දැන් මුළු විශ්වය පුරා සමාගයේ සංකප්පංග ලෝකයේ අරගෙන ඒ අවබෝධය කරගත්තාට පස්සේ සමාජයේ රූපස්කන්ධය අරමුණු කරමින් නාම රූප වෙන් කරමින් නිවනට පිටපත් කරගන්න ආකාරයට මෙලෙසින් කටයුතු කරන්නට ඕන. ඒ කියන්නේ දැන් ඒ අවබෝධය දැන් ලැබුණා. සමාධිමත් සිටිනකොට මෙලෙසින් නාම රූප වෙන් කරමින් සමා කටයුතු කරන තමයි තමයි කියන්නේ නාම රූප ආරෝපණය කරන බව අවබෝධ කරගෙන මුළු විශ්වය පුරාම පවත්නා සත්‍යයන්ගේ පත්‍යන් මේකයි කියන දැනුමේ පිළිතුර මේ කිසි කෙනෙක් සත්‍යයක් නැත ආත්මයක් ජීවියක් වශයෙන් ගන්නට කිසිවක් නැත කියන අවබෝධයේ පිළිතුර නිස්සයන් ධර්මයන්ම සෑමතනක් පාසන්න නැති නැති වෙනවා අනිත්‍ය සත්‍යනාය කියන පැහැදිලි පත්‍යස්සලට නැති කරගෙන සිටියාට පසුව සමාගයේ රූපත් සංයෝගයක සුදෙන් බලන දැන් මෙතන ඉන්නවා නම් සමාජ කරන දිනවල මම මේ කියනකොට දැන් ක්‍රියාත්මක කරනවා පසු හරි ක්‍රියාත්මක කරනවා සමාගයේ රූපයේ දෙස සිතෙන් බලනවා ඉඳගෙන ඉන්න ශරීරය නම් ඉඳගෙන ඉන්න ශරීරයේ සතරතාවාකාරව ධනසපන්නතෝ හෝති කතාවකතානම් ප්‍රදානයි යම් ආකාරයකින් කයිසෝ ප්‍රයත්නම් ඒ ආකාරයෙන් අපදාපි නැඳගෙන ඉන්න ආකාරයෙන් සමාධි රූපයේ දෙස සිතෙන් බලනවා මෙතන රූපේ තමයි රූපස්කන්ධය වශයෙන් අපි කතා කරේ නාම රූප දෙකේ රූප ඒක අපි කිසිම දර්ශනයේ සිට තමයි නාමය කියලා මේ නාම රූප දෙක දැන් තේරෙන්න ඕන. කය තේන ඒකයි දක්න දැනෙන දතිය තේන සුද නාම නාම රූප දෙක තේරෙන්න ඕන. මේ කය නැතකෙන් සමාගයේ හිත හරියට රෙදි කැල්ලක් තිස්ස දාගෙන යනාසේ ශරීරයේ මනසකින් හෝ දකුණු පැතින් ගෙනියන. ඒකේ සුපතාවේ දක්වා. ශරීරයේ තියෙන රූපස්කන්ධය සමාගයේ සිදනා නැත්නම් නාමස්කන්ධය නැත්නම් මේ සිත ශරීරයේ විශේෂ සුපතාවේ දක්වා එක පැත්තකින් ගෙනියනවා. වශයෙන් රෝගීන් විශේෂිත පාඩු දක්වා සමාජයේ සිට ශරීරයෙන් මතු පිටින් ප්‍රතික්‍රියාවක් අතුරුලාගෙන යන අපේ ගුණය. දැන් තමයි මේ දෙකෙන් අදිෂ්ඨ කොටස ඒ දෙක බලය ඒක මත දෙන්නේ සිදුදෙන්නේ. දැන් වම්මත හෝ දකුණු මත එකපස්සක් ඒ අත මත පිටින් තමයි සිදුදෙන්නේ. මේ ආකාරයට ශරීරයේ හිත, මේ කියන්නේ දෙන්නේ උඩ කොටස සම්පූර්ණයෙන් ඒකත්ේ නාමක නෝඩකනාට ඒකත්. දැන් ඒකත් පොතේ ඒකත් උඩ කොටස ඊට පස්සේ කාලා ඊට පස්සේ ලක්ෂණ කාඩේ දක්වා මෙතන ගෙනවා. අනිත් පැත්තට ලක්ෂණ තමයි සිත පරිවර්තනය මත පිටින් ගෙනන එක. සමාධි ප්‍රඥා දියුණු යෝගාවයන් යන්න මැදකින් ලබන්න පුළුවන් වෙනවා. සමහර විට සමහර රූපකටත් දැන්නේ පසු වෙන්නට පුළුවන් නොපෙනී යන්නට පුළුවන් අත සමහර නොපෙනී යන නැත්නම් කප් කොටස් නොපෙනී යන පාද කොටස් නොපෙනී යන නැත්නම් හිත නොපෙනී යන කොහොමද කියන්නේ ඒ නොපෙනී යන කියන්නේ සිතට නොපෙනී යනවා සිතට පේන්නේ සමහර විට සමහර රූපකටත් කොටස් කියන ආකාරයෙන් සමහර වෙලාවට සමාධිත ජලයේ යන සංඝත ජලයේ පැත්තට යන සතුල් ජලයේ පැත්තට යන මේ වගේ මතකෙක කියන ජලයේ යන සමාධි වෙනකොට දකින්න පුළුවන් වෙනවා. පස්ව ප්‍රයත්න කරනකොට අත්දැකීම තමයි මේක ඥානයේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ශරීරයේ මතකයෙන් මම පටන් ගන්නකොට මුලින් පුළුවන් තරමට ගෙන යනපත්ව දැන් නම් මේ කාර්යයේ වෙනසෙන් දකින්න නිසා දැන් ප්‍රයත්න කරන්න විශේෂිත ප්‍රත්‍යය දක්වා ඒක ගෙනියනවා අර ඉන්නේ ඉන්නේ නැතු නාම ධර්ම සුසිරි පහළට පහළට යන එක නැතිවෙන කියන ආකාරය දක්වන්නේ. ඒ කියන්නේ කිසිදෙස බලනා විහිස විස ප්‍රදේශයේ සිට ගෙනියන එක තිබුණු ඒ නාම ධර්ම ප්‍රකට දෙන්න කරාගෙන යන එක ගිලියන නේද? පහුබදසේ දැකපු ඒ මත පිටින් ගින්න සිට උතර කොටස ගඩාගෙන යන විට අය ගිලියන නැති යන නේද? ඒ විදිහට නිත්‍යයාම දකින්න අනිත්‍යයෙන් නිරුද්ධ වෙපත් වෙන ගැන නිරන්තරයෙන් වෙනස් වෙන එකක් වෙනවා. දෙස ඉදපත් සුපදේශ මුළු පාරම දැනගන්න. මුළු පාරම රූපස්කන්ධේ ඒක දක්න පිටනාවස්සන මේ ධර්මතා දෙක හැර කය සාසිත යන දෙක හැර මෙන්න මෙතන මොන ධර්මයක්ද තිබෙන්නේ කියලා විමසන්නට ඕන. ඒ කියන්නේ මෙන්න කය මෙන්න සිත. මේ කය සාසිත හැර මෙතන වෙන ආත්මයක් තියනවාද වෙන ගුණයක් කියලා ගන්නකොට. මම කියලා ගන්නට මම කියලා ගන්නට මොනවද තියනවද කියලා බලන්න ඕනේ. ඒ දෙක දෙක බලනකොට තේරෙනවා. සුවිශේෂ වන්නේ මම වශයෙන් ජීවත් කරනවා කොහොමද ජීවත් කරනවා කවර ආකාරයෙන් හරි එන්නකට කිසිම ධර්මයක් ඉතුරු වන්නේ මේ නාමයේ සහ දෝෂයේ සමනයි මෙතන තියෙන්නේ කියන පස්වස්ත ගැටේම දැනගන්න පුළුවන්. කලින් දැක්කාසේ මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවය මේ දැක්කා මේ දැන් අවබෝධ කළා කියන්නේ අනාත්ම ස්වરૂපයක් දැකලා නම් ඒක පස්සේ කලින් කළා කියන තමාගේ ශරීරයේ මතකුඩම් සිත ගෙනෙනා ගෙනෙන විට දුක් විඳන ආකාරය දැකලා සිතේ සිතපාදේ දැක්කා සිත ගෙනෙන ඉරගෙන නියමන දුමල සිතේ පහළට පහළට යන විට ඔක්කොම නිරුද්ධ වෙන්නේ සියල්ලම නිරුද්ධ වෙනවා මේ නිරුද්ධ වෙනවා මෙන්න මේ සත්‍යයෙන් දැකලා දැකලා ලෙසම සුදු වෙන්නේ. ඒ නොකමු යන්නට පුළුවන් සිතට අවබෝධ නොවියන්නට පුළුවන්. යන සිතට තේරෙන තමන්ගේ රූපය නිකන් අහසට පාවෙනා බන්තක්යක්. නැත්නම් තමන්ගේ රූපයක් සම්බන්ධ නැතිනේ හිස්ස රූපයක්. මේදී අවබෝධ මේ හිස්ස රූපයට අපි ඕලාරිකයෙන් වෙන ශූන්‍යතාවයක් තියෙන ඉතාමත්ම පහළම තියෙන අදුම මට්ටමක පවතින ශූන්‍යතාවයක්. යම් කිසි කෙනෙකුට මේ අත්දැකීම ලබන්නත් පුළුවන් නම් මේකේ තමගේ රූපස්කන්ධය සමාන අවබෝධවන් නැහැ කියන්නේ රැකෙන්නේ කොහොම නිසා රූපස්කන්ධය තුළ ආත්මයක් කියලා ගන්න පුහුණු ගන්න ඒ අවස්ථාවේ නැහැ ජීවියක් කියලා රූපස්කන්ධය තුළ ගන්නට රූපයක් ඒ අවස්ථාවේ නැහැ ගුණම කුල්පිට සඳහන් කොටිස්ම දන්නේ නැහැ රූපස්කන්ධය තුළ සත්‍යය දිට්ඨිය පුහුණු ගන්නට බෑ මොකද රූපස්කන්ධය තමයි පිටට දැනෙන්නේ අවබෝධ නොවන නිසා මොනසේ පවතින නිසා රූපස්කන්ධය අරමුණ නොවන නිසා රූප නිරෝධයේ පිටපත් වෙන නිසා දැන් ආත්මයක් වශයෙන් හෝ ජීවියක් නම් වශයෙන් හෝ ගන්නට තියෙනවා නම් යම් සුබඥයක් දැනීමට තිබෙන්නේ ඒ දැන දැනුම දැනීම සහ ඒ සිත් රූපේ තමයි මන වශයෙන් හෝ මගේ වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ ජීවිත වශයෙන් හෝ ගැනීමෙන් තිබෙන එකම ධර්මයේ ඒ දුක්ඛස්කන්ධය සම්පූර්ණයෙන්ම පිටදින දේ ගැන දැන් පවත්නා වූ හේතු රූපේ සහ ඒ දැනත රූපේ පමණයි. මේ ධර්මතාවය තමයි ආත්මය මේක තමයි මගේ ජීවිතයට අපි ගත්තා නම් මේක මන විලාසිනව පවතින ධර්මයන් මේ තව මොහොතකදී නැති යන ධර්මයක් අනිත්‍යය පත්වන ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ අනිත්‍ය කියාට පස්සේ මේක පහනක් වෙන වෙලාවේ නිල යන නැත්තට නැති වෙන විරුද්ධ වෙන ධර්ම නිරෝධ ධර්මයක්. එතකොට මේ දැන් පවත්නා වූ මේ සිත් ලෝකයේ නැත්නම් මේ දැනෙන ගැටි කියන දෙකම මම වශයෙන් හෝ ආත්මයෙන් හෝ දක්වන මේක අනිත්‍යය නම් මේක නිරුද්ධ වී යනවා නම් ඒකේ අනිත්‍යය කියාට පස්සේ නිරුද්ධී කියාට පස්සේ මේ ධර්මයේ කොහොමද ඉතිරෙන්නේ ඒ අවස්ථාවේ යාම කියලා ගන්න. යන දැන් මේ කුෂ්ඨ රෝගය සහ දැනගතිය ආත්මය මගේ ජීවේ ඒක අනිත්‍යය යන නිරුද්ධී වෙනවා. ඒ අනිත්‍යය කියාට පස්සේ නිරුද්ධී කියාට පස්සේ මේ ධර්මයේ ආත්මය ඒ අනිත්‍යය නිරුද්ධී කියාට පස්සේ ආත්මයෙන් ගන්නට කිසිම දෙයක් නැහැ. ඒක නිසා මේ ධර්මය ආත්මයි. මෙන්න මේ පැහැදිලි අවබෝධයේ සීතලයි ඒ ශූන්‍යතාවයේ සිටගෙන ඒ කියන්නේ දැනුම ස්වරූපයෙන් සිටගෙන ඒ ධර්ම අනිත්‍යයි ඒ ධර්ම අනාත්මයි කියලා මෙනෙහි කරන විට ඒක වඩා ගැඹුරු ශූන්‍යතාවයකට පිටපත් වෙයි අන්න ඒ ධර්මය තමයි අනිත්‍යයි අනාත්මයි ධර්මයක් කියලා මෙනෙහි කරන විට නිවනට පිටපත් වෙයි නිශ්චය කරන්නට නොහැකි නම් ඒ විශ්ව රූපයෙන් පිටගෙන ඒ අනාත්මයි අනිත්‍යයි කියන අවබෝධය පිළිබඳ ඒ විශ්ව රූපයේ දේශන බලාගෙන ඒකේ දැනෙන ගතිය ඒ කියන්නේ හිස් ගතිය දැනෙන ගතියක් කියන දැනෙන ස්වરૂපය ඒ දැනෙන ස්වરૂපයේ ඈතට ඈතට ඈතට හිතින් යනට යනට යනට දුන්නේ මුලදී මුලදී කියන සිතේ නිරුද්ධ වෙන නිරුද්ධ වෙන ආකාරයට ප්‍රකට ඈතට ගිහින්ට හේතුවල්ම එකම මොකදදී නිමියාමකට සත්‍යයෙන් අන්නේට නිර්වාණ ධර්ම සාමාන්‍ය ආදාත විශ්වාසයක් ගන්න බැහැ ඒ විවිධ ආකාරයෙන් විවිධ ආකාර අනුගමනය කරගෙන ඒ ශූන්‍යතාවයේ ස්මාරණ නවන පාඩකයක් කියලා කරන ආකාරය එකක වශයෙන් පෞද්ගලිකව යම් කිසිම පද්ධතියක් ලබා දුනා නම් ඒ සුදු සාධන පෞද්ගලිකව ප්‍රදේශ ලබා දෙනවා. එතකොට අද මේ දක්වා දුන්නාට ප්‍රකාශ කරේ නාම රූප වශයෙන් මේ සංස්කාර ලෝකේ නුවණින් විමසන්නට නාම ධර්මයක් සහ රූප ධර්මයක යැකීම බෑරුම් නැතිවම හැර මේ ලෝකයේ කිසිම වෙනබනමතාවයක් නැතේ. විමුක්තිය මාර්ගය ආදී වශයෙන් සංකල්පවල අපේ හිතගෙන කියන්නේ ඒ කිසිම ජීවියක් සත්ව ජීවියක් ලක්ෂණ පාදී කිසිම යන්නේ ලෝකයේ විද්‍යමාන වන්නේ නැතේ. මේ සෑම නාම ධර්මයන් සෑම රූප ධර්මයන් සෑම සමයක් පාසන වෙනස් වී අනිත්‍යයටපත් වන ඔබෙන් ඒවා නිරුද්ධ වන අනිත්‍ය නිරෝධයටපත් වෙනවා. මේකේ අනිත්‍ය නිරෝධයටපත් වන මේ නාම රූප ධර්ම තුල කිසිතැනක ආත්මයක් වශයෙන් ගන්නට කිසිම ධර්මයක් දේශවන්නේ නැත. මේ අවබෝධය පිළිබඳ ගැනීම සඳහා සිතේ සම්මස්නය කළ යුතු දෙයක් නිවන සම්මස්නය කළ යුතු දෙයක් අප සම්මතයෙන් කරේ. ඊට පස්සේ ප්‍රායෝගික වශයෙන් මේ අවබෝධය තමයි ජීවිතේ සම්බන්ධ කරගන්න පිළිවෙල සාර්ථක වීම සඳහා සමාජයේ රූපස්කන්ධයේ නඩකෙන් සමාජයේ සුඛ ගුණයන් නාම රූප කොට අවබෝධ කරගෙන ඒ නාම ස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී යන ආකාරයේ නිරුද්ධ යන ආකාරයේ දැකලා නාම රූප ධර්ම දෙක හැර වෙන මෙතන කිසිම දීර්ඝ ආත්මයක් වශයෙන් ගන්න නැත කියන අවබෝධයෙන් අනාත්ම සංඥාවේ සූත්‍රය නැවත නාම රූප වෙනකන්ට රූපස්කන්ධය සමහර කෙනෙකුට හිතේ නැතුණු හිස් රූපයකට සෝමතාවයකට හිතපත් ගන්නට පුළුවන් කියන කාරණාවයි කියනවා කියන්නේ. ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යමින් නිවනට පිටපත් කරගන්න ප්‍රාකාර දෙකක් පමණක් අපි ප්‍රකාශ කළා තව ආකාරයක් තිබෙනවා. ඒකේ කොනකට පෞද්ගලිකවයෙන් ගැන පොඩි සැලකලා බලන්න පුළුවන් සුදුසු සුදුසු ආකාරය. මේකත් අපි යන ලද දේශනාවේ ඉතාමත් ප්‍රතිකාරාන්තයෙන් මේකයි. එනිසා මේ දිනකට දේශන කටයුතු කියන තුලින් මේ දේශනාව අසන කාලය තුළදී මා කී කොමද්ද කියලාදෝ මේ අවසාන වශයෙන් කියන දේ නාම රූප නිරෝධය දක්ෂින නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමට අපට පුළුවන් නම් මේ ධර්මස්වරණය කියන්නේ කුසලයේ කාන්දරයෙන් මේ ඇත. මේ ජීවිතයේදී මේ භූමියේදී නැත්නම් කවර අනාගත භවයකදී හෝ නිවන් දහතු ලබා ගැනීම සඳහා හේතුපනිස්සේ වේවා කියන අපේ මේ පිටියන් ප්‍රශ්නාව මෙතන මුල කරන්නේ. අද තන දිනාටම නිවාසයෙන් අත්පත් වේවා. සම්මා සම්මා